ච භාවයන් පාතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විචතේ ජතං තී සාදු සාදු සාදු කාරුණික පින්වත්නි ධර්මයට කැමති ධර්මස්වනාබිලාසී සඳහාවත් මේ හැම දිනාම දැන් සෝදානම බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට මේ ලෝකයේ තව කෙනෙකුට යමක් දෙනවා නම් දිය යුත්තේ වටිනාම දෙයක් වටිනම දෙයක් දෙන්නට අදහස් කරන අපේ වටිනම දෙය තීරණය කරන්නේ භෞතික වටිනාකම් අනුව රුපියල් 7 ඩොලර පවුම් වලින් තමයි වටිනාකම තීරණය කරන්නේ ඒත් මේ ලෝකයේ වටිනම දේ මිල කරන්න බෑ ඒ මිල කරන්න බැරි වටිනම දේ ධර්මයයි. ඒ නිසා තව කෙනෙකුට යමෙකුට අවශ්‍ය නම් වටිනම දෙයක් දෙන්න ඒ දිය යුත්තේ ධර්මයයි. සියලු දාන අතර උතුම් දාණය ධර්ම දාණය ලෙස ඔබත් සරණ ගිය මමත් සරණ ගිය මගේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා අපට අනුදැන වදාලා අන් භෞතික හැම දෙයක්ම නැසෙන සුළුයි විනාශ වෙන සුළුයි ඉතිරි කරන්නේ කම්පාවක් වේදනාවක් සන්තාපයක් පමණයි ඒ ධර්මය ලැබුව කෙනා දුක් වේදනා සංతాප නැති කරගන්න කෙනෙක් දුක් වේදනා සංతాප ඉතිරි කරන භෞතික දේ මිල කරන්න පුළුවන් දුක් වේදනා සංతాප නැති කරන ධර්මය මිල කරන්න බෑ අමිලයි ඒ නිසා ඒ උතුම් දාණය තමයි ධර්ම දාණය මේ හැමදෙනාම ඒ වටිනම දේ ලබා ගන්න සූදානම් වන වෙලාව සඳහැති ඔබ හැමදෙනාම මේ මොහොතේ ඒ බුදුබණ පදයක් ශ්‍රවණය කිරීමට සූදානම සුණාත පහගෙන ඉඳලා ඒ අහන බුදු බුදුබණ පදය දහරේත සිත තුළ නොමැකෙන විදිහට පැහැදිලිව තැම්පත් කරගෙන ධාරේත ඒ දරාගත් දහම ප්‍රායෝගික ජීවිතයට මුසු කරගෙන චරාත මෙලවත් පරලවත් යහපත් කරගන්න ලෝතර බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා අපට කියලා දුන්නා සත්හත වන බව දුකට වේදානන් වූ බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවා ධම්මෝසද සමන්නත්ති ධර්මය තරම් ඖෂධයක් අපට වෙන නැහැ කියලා. ඒ ඖෂධය හඳුනගන්න අපි පානය කරනවා භව දුක් නැමැති රෝග දුරු කරගන්න. ඒ භව සිව්පදයක රඳවලා තියනවා මම මෙහෙම දැක්කා. දහම තරම් ඔසුවක් ලොව නැත්තේ මහණෙනි එය පානය කළ යොත්තේ සනසුම ලත හැකි නම් තම චිත්තේ භව දුක එතනින් නිමවනු ඇත්තේ ඒ වගේම ඔබත් දන්නවා මමත් දන්නවා අපට දියුණු වෙන කරුණු බුදුදහමේ කියලා දුන්නා. මිනිසා පිරිහෙන්නේ කවර කරුණු වලින්ද කියලා උන්වහන්සේ අනුකම්පාවෙන් අපට ඉගැන්නුවා. ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්ති පරාබහෝ මා හිතනවා මේ ශාවක ඔබ බනහන මේ හැම දෙනාම ගුවන් විදුලි යන්ත්‍රයේ අභියසට වෙලා බුදුබණ පදයක් ශ්‍රවණය කිරීමට සූදානම් වන මේ හැම දෙනාම කවුරුවෙත් පිරිහෙන්න කැමති අය නොවේ ඔබ පිරිහෙන්න කැමති නැහැ එහෙත් ඔබ කැමති දියුණු වෙන්න මෙලොවත් පරලොවත් දෙකෙහිදීම දියුණු වීමට කැමති වන කෙනා ළඟ තියෙන ප්‍රධානම ලක්ෂණය මොකද්ද? ධම්මකාමෝ. ධර්මයට තියෙන කැමැත්ත ඒ වගේම පිරිහෙනවා නම් යම් කෙනෙක්. ඒ පිරිහෙන කෙනා ළඟ තියෙන ප්‍රධානම ලක්ෂණය මොකද්ද? ධම්මදෙස්සේ පරාභව ධර්මයට දේශ කරන කෙනා ඒකාන්තයි ජීවිතේ පිරිහෙනවා ඒ නිසා ධර්මයට කැමති හැම කෙනෙක්ම ජීවිතේ මෙලවත් දිනා ගන්නවා යහපත උදා කර ගන්නවා ප්‍රගතිය උදා කර ගන්නවා පරලවත් සුගතිය විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. මේ සසර සැප ඇති තැනක් නොවේ. මේ සසර පුරාම අපි ගමන් කරන්නේ භවෙන් භවයට මාරු වෙවි දුක් සහිතවයි. ඒ දුකෙන් එතර වෙන්න පුළුවන් ධර්මයට කිට්ටු වෙන කෙනාට විතරයි. ඒ නිසා ඒ ධර්මය තමයි අපට ඖෂධයක් විදිහට පානය කරන්න කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ අපට ඉගැන්වුවේ ඒ නිසා මේ මොහොතේ ඔබට ධර්මයේ අහන්න ඉඩ අවකාශ සලස්වලා මමත් පින් සිද්ධ කරගන්නවා. ඇයි පුණ්‍යක් කියාවක් නිසා බන කියන එක. ඒ වගේම මේ සඳහැති පින්වතුනොත් පින් සිද්ධ කරගන්නවා. ධර්ම ශ්‍රවණය කිරීමත් පින්කමක් නිසා. අප දෙපසටම පින් සිදු වෙන පින්කමකයි දැන් මේ නිරත වෙන්නේ. මා මුලින් සඳහන් කළා පුංචි ගාතාවක් සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජතේ ජතං එක්තරා දෙවි කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මේ ලෝකෙ මුළුමනින්ම අවුලටපත් වෙලා අවුලෙන් අවුලටපත් වෙලා ඇතුළතත් අවුල් පිටතත් අවුල් අන්තෝ ජතා ඒ කියන්නේ මිනිස්සුන්ගේ සිත් සතන් අවුලෙන් අවුලටපත් වෙලා බහිජතා බාහිර කියාකාරකම් සියල්ල තුලද ඒ වියවුල් බව තියෙනවා. ජතාය ජතිතා ප්‍රජා ප්‍රජාව මිනිස්සු අවුලෙන් අවුලට ගැට ගැහිලා තියෙන්නේ. කාටද මේක ලියන්න පුළුවන්? කවුද මේක निराවුල් කරගන්නේ කියලා එදා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා දෙවි කෙනෙක්. දෙවියන්ට මිනිස් ලෝකය පිළිබඳ යම් කිසි සංවේදීතාවයක් තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සුන්ගේ ලෝකය පිළිබඳ අනුකම්පාව ඇති කරගෙන මේ වගේ ප්‍රශ්න විමසනු ලබන්නේ මිනිස්සුන්ගේ ලෝකය පිරිහෙනවට දෙවිවරු කැමති නැහැ. දෙවියන් කැමති මිනිස්සු පිරිහෙන්නේ නැතිව ඉන්නවා දකින්න. එහෙත් අපේම මිනිස්සු කැමති අපේම මිනිස්සු පිරිහෙනවා දකින්න. නමුත් දෙවියෝ ඊට වඩා ඉහළ මට්ටමකින් හිතනවා. ඉතින් මිනිස්සුන්ගේ ලෝකය මේ ආකාරයට අවුලෙන් අවුලට පත් වෙලා තියනවා කියලා යම්කිසි කම්පාවක් ඇති වුණ දෙවි කෙනෙක් තමයි මේ ප්‍රශ්නය බුදුහාමුදුරුවන්ට ඉදිරිපත් කරන්නේ දැන් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ට කුමක්ද ප්‍රකාශ කරන්නේ? පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාවල තියෙන විශේෂම දේ තමයි උන්වහන්සේ සෑම ප්‍රශ්නයකටම බලපාන මූලිකම සාධකය හොයාගෙන ඒ ඔස්සේ තමයි පිළිතුරු දෙන්නේ. බුදු නුවණ සමාජ ප්‍රශ්න පිළිබඳ එතරම් සියුන් නිසා එවැනි ගැටලු විසදා දෙන්නට උන්වහන්සේලා ඉදිරිපත් වෙනවා. දැන් මේ අවුල කියලා කිව්වහම අපි ඒකත් හිතාගන්න එපාය. මොකද්ද අවුල කියලා දැන් අපේ ගෙදරක් අරගෙන බැලුවොත් මේ බනහන පින්වතුන් පවුලේ අය ඥාතීන් අතර තියෙනවනේ වාද ભેද ගැටුම් දැන් මේ ගම අරගෙන බැලුවත් ඒත් එහෙමයි වාද ભેද මත ගැටුම් ඒවා තියෙනවා එහෙමනම් හැමතැනම මේ අවුල් සාගත බව තියෙනවා. ඉතින් මේකත් වඩා තවත් ගැඹුරු අවුලක් තියෙනවා. ඒ තමයි සංසාරේ නැමැති ගැටලුව. හොඳයි එහෙනම් මේ සියලු ගැටලු විසඳන්නේ කොහොමද? එය විසඳන්නේ කවුද? මම හිතනවා මේ ලෝකයටම වැදගත් වෙන ප්‍රශ්නයක්. ඒ වගේම වැදගත් වෙන පිළිතුරක්. දැන් මෙහෙම අරගෙන බැලුවොත් දැන් පරිසරය විනාශ වීම නිසා අද ඒක ලෝක අරුබුදයක් වෙලා මිනිස්යාම එකතු වෙලා පරිසරය අපිරිසිදු කරනවා. ගහකොළ කපල විනාශ කරනවා. ජල උල්පත් සිඳී යනවා. ජලය අපිරිසිදු වෙනවා. දැනට සොයාගෙන තිබෙන ආකාරයට ඇමරිකාවේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ කළ පරීක්ෂණයකට අනුව තව වසර 15ක් පමණ ගතවන විට ලෝක ජනගහණයෙන් කෝටි 7ක් පමණ ජලය විසවීම නිසා මරණයටපත් වෙනවා කියනවා. එතකොට මේ අවුලක්නි ඊළඟට මිනිස්සුන්ට හැදෙන ලෙඩ රෝග ලෝතුරු බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ සඳහන් කරනවා මුල්ම කාලේ මිනිස්සුන්ට තිබිලා තියෙන ලෙඩ රෝග තුනයි එනම් ආසාව කුසගින්න නිදිමත නිදිය ගන්න තියෙන කැමැත්ත ඔය ලෙඩ තුන තමයි මුල්ම කාලේ මිනිස්සුන්ට තිබිලා තියෙන්නේ පස්සේ කාලේ මිනිස්සු වැරදි වැඩ කළා. අධර්මය කළා. අයුක්තිය කළා. සත්ව ඝාතනයට මිනිසුන් පෙළඹුණා. මුලින්ම ගවයා ඝාතනය කළ වෙලාවේ ධාර්මික මිනිස්සු අඬන්න පටන් ගත්තා. දෙවියන් හැඬුවා. මේ සියලු දෙනාගේ හැඳීමත් සමග මොකද වුනේ? අර තිබුණ ලෙඩ තුන ලෙඩ 98ක් දක්වා පැතුරුණා. ඔය විදිහට තමයි 890ක් රෝග කියන එකේ සම්භවය ඇති උනේ. අද බලන්න ලෙඩ කොච්චර තියනවද කියලා මේකත් මිනිසුන් මුහුණ දෙන විශාල ගැටලුවක්. හොඳයි එහෙමනම් මේ විදියට අපේ නිවසක් තුලින් ඇතිවන ගැටලු පමණක් නොවේ. ලෝක මට්ටමින් ඇතිවන ගැටලු ඒ සියල්ලම තමයි මේ දෙවියන්ගේ අවධානයට යොමු වුනේ. ඒ අතින් සලකා බලනකොට මේ ගැටලු කොහොමද ලියන්නේ මේ ගැටලු කොහොමද විසඳන්නේ කවුද මේක කරන්න පුළුවන් එක්කෙනා ඕක තමයි ප්‍රශ්නේ ජීවිතයක් තුළ ගැටලු පැන නැගීම ස්වභාවික දෙයක් අත්දැකීම් මදු බොහෝ දෙනා ඊතා සුළු ගැටලුවක් මතු වුණහම බේහිවින් කම්පාවට පත්වන ආකාරය දකින්න ලැබෙනවා ජීවිතය පිළිබඳවත් ජීවිතය තුළ පැන නකින ගැටලු ගැනත් අපට පැහැදිලි වැටහීමක් තිබෙනවා නම් අපි කිසි විටකත් ගැටලු ඉදිරියේ කම්පාවටපත් වෙන්නේ නැහැ. සමහර ප්‍රශ්නවලට අපට ඉතාම ඉක්මනට විසඳුම් උවමනා කරනවා. නමුත් ගැටලුවේ හැටියට අපට උවමනා තරම් ඉක්මනට විසඳුමක් බලාපොරොත්තු වෙන් අප ප්‍රශ්නයකට අත තැබිය යුත්තේ ඊටාම කල්පනාවෙන් සමහර ප්‍රශ්න වයින් තද වෙලා නැතර වුණු ඔරලෝසුවක් වගේ ඔරලෝසු හදන්න නොදන්න කෙනෙක් කිසිම සෙවීමක් බැලීමක් නැතිව වයින් තද වුණු ඔරලෝසුවක් ගලවන්න ගියොත් එකවරටම දුන්න දිග හැරිලා ඔරලෝසුවේ පුංචි පුංචි දතිරෝද සීසීකඩ විසිවෙන්න හොඳටම ඉඩ කඩ තිබෙනවා. නමුත් ඔරලෝසු හදන්න දන්න ශිල්පියෙකුට වයින් හිරවුණු ඔරලෝසුවක් දුන්නම ඔහු දන්නවා එයි ගලවන්න උවමනා කොටස මොකද්ද කියලා. ශිල්පියා බොහෝම ප්‍රවේශමෙන් ගලවන්න වුමනා ඇනේ පමණක් බොරුල් කරලා සුළු දතිරෝධයක් ඉවත් කළාම ඉබේම දතිරෝධ කැරකිලා දුන්න අවශ්‍ය පරිදි බොරුල් වෙනවා. ඉතින් ගැටලුව ගැන අනවබෝධයෙන් එය විසඳන්න හිතාගෙන නුසුදුසු තැනට අත තැබුවොත් නැතිනම් නුසුදුසු තැනින් පටන් ගත්තොත් ඔරලෝසු වැඩගෙන නොදන්නා පුද්ගලයා අතටපත් ඔරලෝසුවේ කැබලි එකවර සීසීකඩ විසිරී යනවා වගේ බලාපොරොත්තු නොවූ තත්වයක් උදා වෙන්න පුළුවනි. එහෙම නැතුව ගැටලුව අවබෝධ කරගෙන එය විසඳන මාර්ගයක් වටහාගෙන ඒට නිවැරදි පරිදි අත තිබ්බ ඔරලෝසු ශිල්පියා අතටපත් වයින් තද වුණ ඔරලෝසුව දුන්න નિયમિત පරිදි ලිහිලා ප්‍රකෘති තත්වයට පත් වෙනවා වගේ නිසි ආකාර ලෙස ගැටලුව විසඳා ගන්නට පුළුවන් වෙනවා. පින්වත්නි බුදු පියාණන් වහන්සේ නිවැරදිව ගැටලු ලියන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජතේ ජතත් අපේ නිවස තුල ගැටුම් ඇති වුණා නම් ඇති වුණේ අවුල් ඇති වුණා නම් ඇති වුණේ අප තුල සීලය නැතිකම නිසා එක්කෝ අම්මා තාත්තා තුල සීලය නැහැ නැත්නම් දෝ දරුව තුල සීලය හිඟ වෙලා මොකද්ද මේ සීලය කියන්නේ පින්වතුනි සීලය කියන්නේ අපේ හිත හික්මවා ගැනීමට අපට තියෙන හැකියාව ඒක තමයි සීලය සීලය පටන් ගන්න හිතෙන් හිත හික්මවා ගැනීමට ඇති හැකියාව දක්ෂතාවය සීලයයි ඒ දක්ෂතාවයටනේ කුසල කියලා කියන්නේ. ඒ දක්ෂතාවයේ ඇති පුජ්‍යලයාට හිත හික්මවා ගන්නට පුළුවනි. අන්න සීලය. සිත හික්මවා ගැනීමට පුළුවන්කම නිසා Tamange සිතට එන වචන ඔක්කොම එළියට දාන්නේ නැහැ කතින්. ඒ තුල පාලනයක් ඇති වෙනවා ඉබේම. අපිට ඕන තරම් වචන පාඩම්නේ කට පාඩම් වෙලා තියෙන වචන පාවත ගියාට එළියට නොදාන ගතිය එහෙම ස්වභාවයකට අපිපත් වෙන්නේ අපේ සිත අර විදිහට සීලයක පිළිතලා තියනවා ඒක দমনය වෙලා තියෙනවා. සිත පාලනය වෙලා තියෙනවා. ඉක්මලා තියෙනවා. එහෙම පාලනය වෙලා තියෙන සීලයක පිහිටා තිබෙන හිත නිසා අනවශ්‍ය කතා කතා වෙනවා අදුයි මේ ගෙදර අම්මා තාත්තා අනවශ්‍ය වචන කතා වෙනවා අදුයි දෝ දරුවොත් එහෙමයි ඉතින් එහෙම අනවශ්‍ය වචන කතා කිරීම අඩු වෙනකොට ගැටුම් ඇති වෙන්නේ නැහනේ. ගැටුම් වල ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. අවුල් අඩු වෙන්න පටන් ගන්නවා. හේතුව අවුල් වලට මූලිකම වන ප්‍රධානම දේ තමයි වචනේ. අපි කියන්නේ හොඳට නරකට දෙකට කට මේ කියලා කටින් පිටවන වචන තුලින් හොඳ තත්වයක් ඇති කරගන්න පුළුවන් මේ පවුල තුල ඒකේ අනිත් පැත්ත කටින් පිටවන නරක වචන වලින් අදූරදර්ශී වචන වලින් මෝඩ වචන වලින් මේ පවුලේ తত্ত্বය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන්න පුළුවන්. එහෙමනම් සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ සීලේක පිහිටි මිනිසයා මේ අවුල විසදා ගන්නවා. සිතේ ඇතිවන හික්මීම සීලයයි. සිත හික්මනකොට වචනය සංවර වෙනවා. ඒ වගේම සිත හික්මනකොට ශරීරයද හික්මෙන්න පටන් ගන්නවා. මොකද ශරීරයට නායකත්වය දෙන්න හිත. වචන වලට නැත්නම් කටට නායකත්වය දෙන්න හිත. ඒ නිසා නායකත්වය දෙන මූලික ආයතනය සිත. ඒක හික්මනකොට ඒක සීලයකට පත්වනකොට ඉබේම සිල් පිරෙන්න පටන් ගන්නවා. සිල් පිරෙනවා කියලා කිව්වේ අනවශ්‍ය වචන පිට වෙන්නේ නැහැ. ගිනි ඇවිලීම තුවමනා කරන වචන පිට වෙන්නේ නැහැ. අන්න සීලය. ඒ වගේම ශරීරයේද පාලනයකට යටත් වෙලා තියෙන නිසා විශාල කරදර විපත්ති වෙන්න තියෙන ඒවා පාලනය වෙලා යනවා. දැන් අපට පැහැදිලි සියලු ගැටලු ආරම්භ වන්නේ සිත කය වචනය මුල් කරගෙනයි. ඉතින් මේක ලියාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ කොතනින්ද? ඒත් සිතම මුල් කරගෙනයි. මේ නිසා ලෝතුරු බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්නනවා මෙන්න මේ සිත හික්මවා ගන්න සිත පාලනය කරගන්න කියලා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ සපඤ්ඤෝ කියලා කිව්වේ නුවණැති මිනිස්සයා ඒ පඤ්ඤාව තියෙන මිනිස්සයා සිතත් වැඩි දියුණු කරනවා පඤ්ඤාවත් වැඩි දියුණු කරනවා පඤ්ඤාව ටිකක් හරි තියෙන්න එපාය ඒ වගේ දෙයකට පෙළඹෙන්න චිත්තං පඤ්ඤංච භාවයන් පඤ්ඤාව එයා වැඩි දියුණු කරනවා සිතද වදනවා අඥාව ඇති වෙන්නේ සිත තුලයි. මෝඩකම ඇති වෙන්නේ සිත තුලයි. එහෙත් සිත වැඩි දියුණු කිරීම තුළින් සිත සකස් කිරීම තුළින් පඤ්ඤාව ඇති වෙනවා. පඤ්ඤාව ඇති වෙන්නේ සිත තුළමයි. ඒ නිසා මේ සියලු ගැටලු ලියා ගැනීමේ හැකියාව ඒ පුද්ගලයාට ලැබෙනවා. එදිනෙදා සමාජ ජීවිතය තුළ ඇතිවෙන ප්‍රශ්න ලිහි යන අතර ඊට වඩා බරපතල ප්‍රශ්නයක් හැටියට පෙන්වන සංසාරයේ නැමැති ගැටලුව සංසාරය කියන්නේ නැවත නැවත ඉපදීම නැවත නැවත ඉපදීමට හේතු බුදුහාමුදුරුව පෙන්වනවා. සිත තුළ ඇතිවෙන තණ්හාව හා අවිද්‍යාව බව. සිත තුළ ඇතිවෙන තණ්හාව අවිද්‍යාව මුල් කරගෙන සිත ඇතුළේ විවිධ දෘෂ්ටි ඇති වෙන්න පටන් ගන්නවා. දෘෂ්ටි කියලා කියන්නේ පින්වතුනි යම් යම් දේ පිළිබඳ සිතේ ඇතිවෙන මූලික නිගමන ඒවට තමයි දෘෂ්ටි කියන්නේ එහෙමනම් සිත ඇතුලේ ඇතිවෙන මේ විවිධ දෘෂ්ටි සසර ගමනට උපස්තම්භක වන දේ මොකද සිත තුළ බලපවත්වන විවිධ මට්ටම් වලට අයත් සිතුවිලි එකිනෙකට මිශ්‍ර වෙනවා අපේ සිත ඇතුලේ ස්වභාවයෙන්ම අවිද්‍යාව, තණ්හාව, ද්වේෂය තියෙනවනේ. ඒ ඔක්කොම සිතුවිලි වර්ගනේ එකින් එකට පැටලෙනවා. හරියට එකම වාචනයක් ඇතුලේ දාලා තියෙන විවිධ දේවල් වගේ ඒ එකින් එකට මිශ්‍ර වෙනවා. ඒ වගේම තමයි සිත ඇතුළේ මේ කියන මූලික සිතුවිලි පදනම් කරගෙන තණ්හාව, ද්වේෂය, අවිද්‍යාව යන මේ ආදී සිතුවිලි පදනම් කරගෙන සිත ඇතුළේ මහත් වූ ව්‍යාකූල ස්වභාවයක් පවතිනවා. ඒ ව්‍යාකූල ස්වභාවය පවතිනතුරු සිතට බෑ නිවැරදි යමක් දකින්න. සත්‍ය ලබන්න යථාභූත ඥානෙන්. යථාභූත ඥානයට පැමිණෙන්නට සිතට බෑ සිත තුළ පවතින විවිධ දෘෂ්ටි නිසා වියෝල් බව නිසා ඒ නිසා මොකද වෙන්නේ මේ සිතෙහි උපාදාන ශක්තිය දැඩි කොට ගැනීමේ ස්වභාවය නිසා එන්න එන්න පෝෂණය වෙනවා නැවත නැවත පෝෂණය වීම නිසා සිදුවන්නේ සිතට සංසාරයේ පවතින්නට තියෙන ඉඩ ප්‍රමාණය අතිශයින්ම වැඩි වීමයි සිත සසර පවතින්නේ මේ සිතුවිලි වර්ගවල මිශ්‍රණය නිසා ඒ විවිධ සිතුවිලි ඒකට දායක වෙනවා විවිධ ආකාරයෙන් ඒක ආපස්සට අදින්න වාගේ ඒ නිසා මේ විවිධ සිතුවිලි වර්ග සිතේ පැවැත්මට දායක වෙනවා මේ තමයි චිත්ත නියාමය න්‍යාමයේ කියලා කිව්වේ සිතේ න්‍යාය. සිත නිතරම වග බලා ගන්නවා. සිත අභාවයට පත්වන්න දෙන්නේ නැතුව. ඒ පැවැත්ම කරගෙන යන්න. සිත නිතරම උනන්දු වෙනවා. ඒක තේරුම් ගන්න මේ විදිය නිදසුනක් කිව්වොත්. දැන් අපි අඹ ඇටයක් ගත්තොත් අඹ ඇටයේ ඇතුළේ පෙළගැසී තිබෙන ඥාන සලස්ම ඒ ඥාන සලස්ම নিরතුරුවම ක්‍රියාත්මක වෙන්නේ ඒ අඹගස් પરම්පරාව පවත්වා ගැනීම පිණිසයි අඹ ඇටයක් තුළ විශාල අඹගසක් හැදීමේ හැකියාව තිබෙනවා එහෙමනම් ඒකට ඕන කරන දත්ත ඒකට ඕන කරන සාධකේ ඥාන සලස්ම තුල ඊ타ම මනවින් පිහිටා තිබෙනවා. ඒවා විසිරී යන්නේ නැහැ. ඒවා ඕනෝන්ට සම්බන්ධව පවතිනවා. ඒ නිසා අඹ ඇටයකට පුළුවන්කම තියනවා නියත වශයෙන්ම අඹගස් පරම්පරාවක් හදන්න. දැන් මෙන්න මේ වගේ අඹ ඇටේ ගත්තාම බුදුහාමුදුරුවෝ අපට ඉගන්නවා බීජ න්යාමය. පින්වතුන් දන්නවා බීජ න්යාමය ගැන. එහෙමනම් අඹ ඇටේ විතරක් නෙවෙයි ඕනම බීජ වර්ගයක් තුල තම ගස් පරම්පරාව පවත්වාගෙන යාමට අදාළ කරගෙන පෙළ ගැස්ම මනවින් පිහිටා තිබෙනවා. එය විසිරී යන්නේ නැහැ. මේ බීජ න්‍යාමය. පින්වතුනි, සිත පිළිබඳ න්‍යායත් ඒ වගේම තමයි. සිතට අයිති රාජකාරිය කුමක්ද? සිතට අයිති රාජකාරිය සසර සුදුසු වන පරිදි දිගු කාලීන ගමනකට සුදුසු වන පරිදි හිත සැලසුම් කිරීම ඒ තමයි චිත්ත නියාමය. ඒ සිතට අයිති ස්වභාවය. එහෙමනම් බේච නියාමයක් එසේමයි. බේචයක් දන්නවා වෘක්ෂලතා පරම්පරාව දිගටම පවත්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවද කියලා. ඒ බීජ පරම්පරාව දන්නවා. ඒ බීජ නියාමය මේක චිත්ත නියාමය පින්වතුනි සීලේක පීති පුච්චලයා චිත්තං පඤ්ඤංච භාවය සිතත් පඤ්ඤාවත් වැඩි දියුණු කරලා සිතේ තිබෙන අනවස්සංග සිතෙන් ඉවත් කරනවා ආතාපි නිපකෝ බික්කෝ කෙලෙස් සිතුවිලි බොහෝම දක්ෂ විදියට ඉවර කරලා දානවා ඉවත් කරනවා මේ සඳහා සිත යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව එනම් නුවණින් බැලීමෙන් මේ කෙලෙස් සිතුවිලි පාලනය කරගත හැකියි තේන්ද නොනවතී තවත් ඉදිරියට යා යුතු දේ තියෙනවා. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාදාරං කුංජරෝ හොඳ වැඩ කිරීමට ආරබත පටන් ගන්න ඕනි නික්කමත හොඳ වැඩ සඳහා ඉදිරියට ගමන් කරන්න ඕනි ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ හොඳ වැඩ සඳහා Tamange සිත කය වදන යොදවන්න ඕනි. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කරන්නට ඕනි. එනම් සම්මා දිට්ඨි හරි දැකීම, සම්මා සංකප්ප යහපත් කල්පනාව, සම්මා වාචා යහපත් වචනය සම්මා සංකප්ප යහපත් කල්පනාව සම්මා වාචා යහපත් වචනය සම්මා කම්මන්ත යහපත් වැඩ සම්මා ආජීව යහපත් දිවි පෙරෙත සම්මා වායාම යහපත් වෑයම සම්මා සති යහපත් සීය සම්මා සමාධි යහපත් ලෙස සිත එකඟ කර ගැනීම. මෙන්න මේ මාර්ගය අනුගමනය කිරීම යුඤ්ජත බුද්ධ ශාසනේ බුද්ධ ශාසනය කියන වචනය ඔස්සේ අදහස් කරන්නේ සීල සමාධි ප්‍රඥා බුද්ධ ශාසනයේ මුල තමා සීලය ගර්භය තමා සමාධිය කර්ණිකාව තමා පඤ්ඤාව බුද්ධ ධර්මය තුනට බෙදුවොත් මේ සීල සමාධි පඤ්ඤා සංඛ්‍යාත ත්‍රිවිධ ශාසනය තමා බුද්ධ ශාසනය ඔය වචන තුනට ගැප් නොවිච්ච එකද යහපත් දෙයක් ලෝකයේ නැහැ ඒ නිසා කෙලෙස් නැති කිරීමට සිතන්න ඕනි, පටන් ගන්න ඕනි, යෙදෙන්න ඕනි. දුනාත මච්චනෝ සේනං නලාගාරංව කුංජරෝ ඇත්ත වශයෙන්ම හදවත් තුල මාර සේනාව ලියලනවා ඒවා හරියට උපමාවකට ගත්තොත් බට පඳුර වාගේ බත වලින් සෑදූ ගොඩනැගිල්ල වාගේ හදවත් තුල ඇති කෙලස් නැමැති බත පඳුරු ඇතෙක් ඇතුල් වුනොත් බත වනයේකට ඒ බත වනයේ සිඳ බිඳ දානවා බත වලින් හදාපු ගයක් නම් ඇතාට පුළුවන්කම තියනවා මොහොතින් විනාශ කර දමන්න යෝනිසෝ මනසිකාර නැමැති ඇතා හදවතට ඇතුල් වුණහම අර කෙලෙස් නැමැති බටපඳුරු බිඳ දමා ඉදිරියට යන්න පුළුවනි. එහෙම එක්කෙනාට තමයි දිගු කාලීන සසර නැමැති මහා ගැටලුව විසදා ගැනීමට පුළුවන්කම තියෙන්නේ. මේ ආකාරයට පින්වතුනි ජීවන ගැටළු සමුදායකට මැති වුණ එක් අහිංසක බමුණෙකුට බුදුරජාණන් වහන්සේ පිහිට වුණ ආකාරය සංයුත්ත නිකායේ එන බෞද්ධ සූත්‍රයේ දකින්න ලැබෙනවා ඔහු ජීවිතයේ අග්ගිස්සේතා දුක්ඛිත ලෙස ජීවත් වුණු මහලු පියෙක්. ඔහුට බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනේ Tamanගේ නැති වුණ ගවයන් සොයාගෙන මහවනේ පීරමින් කනුකට උල්ලැනී මහත් වේසටපත්ව කුසගින්නෙනොත් සන්තාපේනොත් පීඩාවටපත් වෙල සිටි වේලාවක බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කුඩා වන රොදක විවේක සුවෙන් සංසුන්ව වැඩ සිටියා. ප්‍රසාන්ත ඉරියව්වෙන් අතිශය සංසුන්ව වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දුටු බමුණා මහත්සේ පුදුමයටපත් වුණා. මා තුල තිබෙන දුක් කින්දර කිසිවක් මේ නිවී සනසුන උතුම් පුත්කලයාට නැහැ නොවේදයි ඔහුට කල්පනා වුණා. මහත්සේ වේසට පත්ව සිටි බමුණා බුදුරජුන් වෙත ගොස් ආචාර කොට පසකින් හිඳ Tamanගේ දුක්ඛිත ජීවිතය ගැන සම්පූර්ණයෙන් පැහැදිලි කරා ස්වාමීනි මම ආයුෂක පියෙක් මට දූවරු හත් දෙනෙක් සිටිනවා. ඔවුන් සුදුසු කාලේ විවාහ කරලා දුන් නමුත් සමහරු සැමියන් සමග අමනාපව දරුවන් සමග ආපසු ගෙදර පැමිණියන්. සමහරුන්ගේ ස්වාමි පුරුෂය මිය ගිහින් ඒ නිසා දරුවනුත් එක්ක ආපසු ගෙදර ඇවිත් ඉන්නවා ඒ ඔක්කම දරු මල්ලන් සමග දැන් ආපසු මගේ ගෙදර. මගේ එකම තලහේන යම්තම් කොළ එක දෙක හැදීගෙන එද්දි පණුවන් බෝ වෙලා විනාශ වෙලා ගියා. ගෙදර පිරිස වැඩි වෙනකොට මගේ පිරලා තිබුණ වී අටුව සම්පූර්ණයෙන්ම හිස් වුණා. දැන් එය මීයන්ගේ රජදහනක්. ස්වාමීනි මම මේ දරුවන්ටයි මුණුපුරන්ටයි කන්න දෙන්න බොහෝ දෙනෙක්ගෙන් ටික ටික ණයilla ගත්තා. ඒ මිනිස්සු දැන් එළි වෙනකොට ණයillගෙන පස්සෙන් එනවා. ස්වාමීනි මගේ බිරිඳ දැන් හරිම නපුරුයි. මම නිදාගන්නේ පණුවන් පිරිච්ච පරණ තනකොළ ඇතිරියක. මගේ බිරිඳ මාව උදේට අවදි කරන්නේ පයින් ඇනලා. මම හරිම සුවකෙන් ස්වාමීනි කාලය ගත කරන්නේ. ඒ අතර තමයි මගේ හරක් කීප දෙනා නැති වුනේ. ඔවුන් සොයාගෙන කැලේට ඇතුළු වුණා. මේ වනතුරු එක ගවයෙකුවත් හමුුනේ නැහැ. මම වනේ අතරමං වුණා. අනේ ස්වාමීනි ඔබ වහන්සේට මේ කිසිම දුකක් නැහැ නොවේද මං වාගේ අවාසනාවන්ත මිනිහෙක් කියමින් ඔහු මූණ වසාගෙන ඉකිගසමින් හඬන්නට වුණා ඔහු හඬා මදක් සැනසුම තුරු බලා සිටිය බුදුරජාණන් වහන්සේ සැප වගේම දුකත් උපන් මිනිසාට උරුම දෙයක් බව පැහැදිලි කරමින් ධර්ම දේශනා කළා මිනිසා කරා දුක ගලා එන්නේ සසර බැඳීම් තිබෙන නිසා බව බමුණාට පැහැදිලි කර දුන්නා. බමුණා නිවේ සනසුම පතා පැවිද්ද ඉල්ලා සිටියා. ඔව්ව පැවිදි කළ බුදුරජාණන් වහන්සේ පසු දිනක ප්‍රදේශයේ රැතුමාගේ ආරාධනයක් සඳහා රජගෙදරට වැඩම කළ විටක මේ දිල්ලඳු පවුල ගැන රැතුමාට පැහැදිලි කළා. රයතුමා වහාම ඔවුන් රජගෙදරට ගෙන්වා භවභෝගාදී සුවසේ ජීවත් වන්නට උදව් කළා. තණ්හාවේ බැමි තිබෙනතුරු අප දුකට වාචනය වන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. තණ්හාව නැති කළ කෙනාට තමයි මේ දිගු කාලීන සසර නැමැති මහා ගැටලුව විසදා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. එසේනම් එදිනදා සමාජයට බලපාන ගැටලු විසදා ගැනීමටත් සීලය උවමනා කරනවා. මේක නොදන්න සමාජය සීලය මොකද්ද කියලා දන්නේ නැතුව සීලය ප්‍රතික්ෂේප කරනවා. එසේනම් මේ සීලය ඇති ආනිසංස මතාකොට තේරුම් ගත්තොත් කිසිවෙකු සීලය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපට තේරෙන විදිහට ගත්තොත් සමාජයක් හැටියට ඉදිරියට යන්න බැරි සමාජයක් වශයෙන් රටක් වශයෙන් ඉදිරියට යන්න බැරි මේ කියන ශික්ෂණය මේ කියන විනය මේ කියන සීලය අප ළඟ නැති නිසා ඒ සමාජයක් වශයෙන් ඒ විතරක් නෙවෙයි සාංශාරික වශයෙන් අපට ප්‍රපාතේ නිදහස් වීමට අවශ්‍ය නම් සසර මහා කටුක එකක් අපි මේ භවයේ මිනිස්සෙයින් වශයෙන් උත්පත්තිය ලබා ගන්නට අපි කොහොමද දන්නේ අපේ ඊළඟ භවය අපේ தත්ත්වය මොකද්ද කියලා ඒ නිසා ඒ මහා දුක් සහිත සංසාරයෙන් මිදෙන්න අනුගමනය කළ යුතු පිළිවෙල හැටියට බුදුහාමුදුරුවෝ මේ කාරණේ අපට පෙන්වනවා. හොඳයි එසේනම්. සීලේක පීති මනුස්සයා චිත්තං පඤ්ඤංච භාවයන්. සිත වැඩි දියුණු කරනවා. පඤ්ඤා වැඩි දියුණු කරනවා. සිත මේ මේ මට්ටමින් තිබිය යුතු දෙයක් නෙවෙයි. මේක වැඩි දියුණු කරන්න ඕනේ එකක්. මේකෙන් හුඟක් වැඩ ගන්න පුළුවන්. ඒ වුණාට සිත ගැන නොදන්න අය සිතින් වැඩ ගන්න ඉතාම අඩුවෙන්. නමුත් සිත දියුණු කරන එක්කෙනා තමයි සෝයිමන් විජිතේ ජතන්. ඔහු තමයි මේ සියලු අවුල ගැටලු ලිහලා නිමාවටපත් කරන්නේ. එසේනම් අප හැම දෙනාටද මේ සිත වැඩිම තුලින් ප්‍රඥාව ඇති කර ගැනීම තුලින් ඒ සීලය ප්‍රගුණ කිරීම තුළින් අපට බලපවත්වන සියලු අභියෝග මෙලෝ වශයෙන් උත් පරලෝ වශයෙන් උත් ජය ගැනීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති Thank you. අද ධර්මානුශාසනා පවත්වන ලැබූ දේශකයන්න් වහන්සේ බදුරලිය කළුගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ඉද්දමල්ගොඩ ගුණාලංකාර ස්වාමින්වහන්සේ